වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. පින්වත් සිල්මෑනියෝ වරක් ප්‍රමුඛ සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි. මේ පින්වත් සියලු දෙනාම දැන් සූදානම් වෙන්නේ තම තමන්ගේ ජීවිතවලට බොහෝ වටිනාකමක් ලැබෙන ලැබපු මනුස්ස ජීවිතයේ හිස් නොවන වටිනා කුසල ධර්ම රාශියක් සිද්ධ කරන්නට මම අද පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන කරුණු ඇත්තටම ටිකක් ගැඹුරුයි ටිකක් නෙමෙයි ගොඩක්ම ගැඹුරුයි ඉතින් මම පුළුවන් තරම් පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙන්නම් නමුත් අපි ගැඹුරුයි කියලා ඒ ධර්මය අතහරින්න නැතුව ගැඹුරු දේ වුණත් නැවත නැවත අහලා නැවත නැවත හිතලා මේක කොහොම හරි අවබෝධ කරගන්න ඕනේ කියලා උත්සාහවත් වෙන්නට ඕනේ. කිමොතුනි ගණන් හදන්න දන්නේ නැති ළමයෙකුට ගණන් හදන්න බෑ අමාරුයි කියලා චිත්‍රාදින්ද දුන්නොත් ඒ දරුවට කවදාවත් ගණනක් හදන්න පුළුවන් වෙන්නේ නමුත් ගණන් හදන්න බැරි දරුවට නොඑක් නොඑක් විදිය උපායන්ගෙන් උපායශීලීව ආදරෙන් කරුණාවෙන් සැරකල්ලා මේ මොන මොන විදියට හරි නැවත නැවත නැවත නැවත උත්සාහවත් කෙරෙව්වොත් කවදාම හරි දවසක ඒ දරුව ගන්නක් හදනවා. ඒ වගේ පින්වතුනි අවිද්‍යා අන්ධකාරයෙන් අති දීර්ඝ සංසාරකේ මේ අත දුවන සැරිසරන අපිට මේ දීර්ඝ සංසාරේ පුරාවටම ඇසුරු කළ නැති හින්දා ඒ ධර්මය අපිට නොහුරුයි. ඒ නොහුරුකමයි මේ ගැඹුරයි කියලා කියන්නේ. බලන්ඩ නරක වචනයක්, අසභ්‍ය වචනයක් හෝ සාමාන්‍ය කතාවක් බලන්ඩ හොඳින් යවුන් කන් දීගෙන ඉන්න ඕනේ. ඒබඳු කතාවක් කරන තැනකින් යන්තම් අපි ගියත් යන ගමන් ඇහුණත් හොඳට මතක තියෙනවා. ඒකට හේතුව මොකද? බොහෝ කාලයක් සසර ඒබඳු කතා අපිට හුරුයි. ඒබඳු කතා අපිට පුරුදුයි. ඒබඳු කතා අපි හොඳට ඇසුරු කරලා තියෙයි. ඉතින් මේ නීවරණ ධර්මයන් ගෙවෙන ආශ්‍රව ධර්මයන් ඡේ වෙන විරාගයේ පිණිස නිරෝධයේ පිණිස නිර්වාණය පිණිස පවතින දහම් කරුණෝ දහම් වචන අපිට හුරු නෑ පුරුදු නෑ ඒ හින්දා තමයි අපිට ඒවා අපහසුයි වගේ ගැඹුරුයි වගේ හිතෙන්නේ ඉතින් අපි ඒක අපහසුයි ගැඹුරුයි කියලා හිතන්නේ නැතුව නැවත නැවතත් ඒ දහම් කරුණෝ හොඳට ශ්‍රවණය කරමින් ටිකින් ටික හෝ හිතින් හිතලා කටයුතු කළොත් අපිට ඒ ධර්මය නොබෝ දවසකින් නොගැඹුරු ස්වභාවයට පත් කර ගන්නට පුළුවන්. පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්නට ඔබත් මමත් ගත වෙන මේ ජීවිතයේ මේ වටපිටාව පෙනෙයි. මෙතනින්ද සිහිපත් කළා බලන්ට ගොඩාක් කල්ප ගණනක් නෙවෙයි අවුරුදු 100කට එහා සවිඥානික හෝ අවිඥානික වස්තුවක් ඕගොල්ලන්ගේ මේ අස්පනා පිට අස් වට පිටාවට බලාගන්න ලේසියෙන් පහසුවෙන් තියෙයිද කියලා හොයාගන්නවත් පුළුවන් කමක් නැහැ. සංස්කාරය එච්චරටම අනිත්‍යයි. පින්වතුනි තව අවුරුදු 100ක් ඉස්සරහට නුවණින් බැලුවොත් අද ඔබටත් මටත් පෙනෙන මේ දැන් අපිට ඇත්තමයි කියලා හිතෙන මේ කිසිම සවිඥානික අවිඥානික හෝදයක් තියෙයිද නෑ සංස්කාරයෝ මෙච්චර තුච්චයි මෙච්චර අල්පේච්චයි ඒ අවිද්‍යා අන්ධකාරයෙන් වැහිලා තණ්හාව නැමැති සංයෝජනෙන් බැඳුණු අපිට මේ දේවල් හැමදාම තියෙනවා වගේ අපිත් හැමදාම ඉන්නවා වගේ තේරෙන්නේ. ඒ හින්දා හැමදාම තියෙන හැමදාම ඉන්න අපි ඒ හැමදාම තියෙන දේවල් හොඳට තියාගන්න ඕනේ කියන දැනකටම ගොනු වෙලා අවිද්‍යා අන්ධකාරය ඇතුළේම කටයුතු කරනවා මිසක පෙරපසු දෙපැත්ත ටිකක් සිහි කරලා බලන්නේ නැහැ. සිංහතුනි මම මේ මතක් කළේ භවයෙන් වැහිලා තියෙන පෙර ජීවිත ගැන නෙමෙයි භවයෙන් වැහිලා තියෙන ලබන ජීවිත ගැන නෙමෙයි ගත වෙන මේ ජීවිතයේම අවුරුදු ගණනකට ඉස්සරහට පිටිපස්සට තියලා බලනකොට මේ තියෙන නිමිති බොරු නම් ඒ අතර මැද ඇත්ත වෙලා තියෙන්න පුළුවන් කමක් නෑ නේද කියන එක සිහිපත් කරගන්නට මේකෙන් මම මතක් කළේ මේ අතරතුර ඔබට මුළු ලෝකෙතම අධිපති චක්‍රවර්ති රජකම තිබුණත් මේ අවුරුදු 100න් පස්සේ අතහැරෙනවා නම් ඒකව විහිළුවක් මිසක ස්පර්ශ මාත්‍රයක් මිසක ස්පර්ශ මාත්‍රයකින් ඇතිවෙච්ච ආස්වාදයක් ආස්වාද මාත්‍රයක් මිසක යථාර්ථයක් නෙමෙයි. ඒ නිසා මුලින්ම මම මතක් කරන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නේ බොහෝම දුර්ලභ කාලයකින් පින්වතුනි මේ ලෝකේ ගොඩාක්ම දුර්ලභයි කියලා කියනවා නම් ඒ දුර්ලභ වස්තුන් අතරින් අතිශයම දුර්ලභ පරම දුර්ලභ කියලා පෙන්නනවා මේ බුද්ධෝත්පාද කාලය. පින්වතුනි බුදුරජාණන් වහන්සේ නම ලෝකේ පහළ වෙලා තව බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනකන් කියනවා බුද්ධ තව බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනකන් සමහර කාලවල තියෙනවා පින්වතුනේ බුදුරජාණන් වහන්සේලා නැති බුද්ධ ශූන්‍ය කල්ප ගණනෙන් අසංකේයයි කල්පයක් කියලා කියන්නේ දවසක් වික්ෂුන් වහන්සේ නමක් අහනවා ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කල්පය කල්පය කියලා කියනවා කල්පය කියන්නේ මොනතරම් දිග එකක්ද මහාන කල්පය කියන එක මෙතෙක් අවුරුදු 100යි මෙතෙක් අවුරුදු 1000යි ලක්ෂයයි කෝටියයි කෝටි ප්‍රකෝටියයි නහුතයයි කියලා මෙහෙම කියන්න පුළුවන් කමක් නැහැ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ සඳහා උපමාවක්වත් වෙන්න පුළුවන්ද? මහාන උපමාවක් නම් වෙන්න පුළුවන්. ඒත් ඒකද සාධාරණ නෑ. යොදුනක් දිග යොදුනක් උස යොදුනක් පළල මහ විශාල කළුගල් පර්වතයක් තියේ. මනුස්ස ලෝකෙන් අවුරුදු 100කට සැරයක් රෙදි කැලලකින් මේ කළුගල පිහදානවා. මෙහෙම පිහිනකොට පිහිනකොට කවදා හරි දවසක කළු ගල ගෙවිලා යනවා ඒත් කල්ප ඉවර වෙන්නේ නැහැ මේ උපමාවෙන් කල්පය මෙච්චරයි කියලා බලන්න යොදුනක් උස යොදුනක් දිග යොදුනක් පළල මහා විශාල ටැංකියකට අබ දාලා අවුරුදු 100කට සැරයක් මනුස්ස ලෝකේ ටැංකියෙන් එක බෑටයක් අයින් කරනවා. වහාම වේගෙන් ශීඝ්‍රව මේ ටැංකිය අබ ඉවර වෙනවා ඒත් කල්ප ඉවර වෙන්නේ නැහැ. මහණෙනි මෙසේ දත යුතුයි කියලා පෙන්නනවා. මෙන්න මේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා තව බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනකම් බුදවරු නැති කල්ප ගණනින් අසංඛ්‍යයයි කියන්නේ ඔන්න බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ නැතුව ඔන්න එක කළු ගලක් ගෙවිලා ගියා. අර වගේ ගල් පර්වත 10ක් 15ක් 20ක් 100ක් 1000ක් ලක්ෂයක් කෝටියක් ප්‍රකෝටියක් ගෙවිලා ගියා. මේ මේ වගේ මහ විශාල කළු ගල් ගෙවිලා ගෙවිලා යනවා වගේ කල්ප ගෙවිලා ගෙවිලා යනවා ඒ බුදුරුන් වහන්සේලා ලෝකේ නැහැ. එහෙමව කල්ප අසංකේය ගණනක් ගිහිල්ලා තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ. ඒ පහළ වෙලා මේ අහිංසක ලෝකයට සසර දුකින් එතර වෙන පණිවිඩය පෙන්වනවා. එතෙක් මේ ලෝකයේ ලෝකයා ලෝධිය හැදියක් ඇතුලේ උඩින් පියනෙන් වහන ලද ලෝහ ලෝධිය හැලියක් ඇතුලේ එයින් එළියට යන්න දොරටුවක් හොයමින් හැසිරෙනවා වගේ ජීන්න නැමති ලෝකයේ ඇතුලේම දඟලනවා එයින් පිටවෙන්න දොරටුවක් හොයාගන්න නැතුව. ඉතින් බුදුරජාණන් වහන්සේලා තමයි මේ ගිනි ගන්න ලෝකයෙන් එළියට යන පාර හොයලා දෙන්නේ. පින්වතුනි ඔබට මතක් කරනවා ඕනෑවට වඩා අවිද්‍යා අන්ධකාරය තුල ගිලෙන්නට එපා. පොඩ්ඩක් සිහියෙන් නුවණින් අවදියෙන් කටයුතු කරන්ට කියනක මතක් කරනවා මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ සසර දුක්ගින නිවන සද්ධර්මය හම්බ වෙච්ච කාලේ මේ අවුරුදු 50කින් 60කින් අතහැරෙන දේ ඇත්තම වෙලා ඒක මගේම වෙලා ඒ තුල ඕනෑවට වඩා ප්‍රමාදීව කටයුතු කරන්නේ නැතුව මේ ජරා මරණ සංඛ්‍යාත සසරෙන් එතර වෙන සද්ධර්මය මොකක්ද කියනක හොයලා බලලා අවබෝධ කරගන්නට උත්සාහවත් වෙන්න වෙර වීර්ය කරන්ට කියලා මතක් කරනවා තමන්ගේ ඇස් දෙක පාද ගන්නට කියලා මතක් කරනවා මට මතකයි අම්මත් ඉන්නවා මෙතන පොඩි කාලේ මං හරීම කම්මැලි ඉස්කෝලේ යන්නේ. ඉතින් සමහර විටක කඩේ යන්නේ උදේට පාන් හරි මොන හරි ගේන්න මම. ඉතින් ගිහිල්ලා හිමින් හිමින් තමයි එන්නේ වෙලාව යන්න. එතකොට එනකොට ලෑස්ති වෙන්න වෙලා නැදි කියනවා. නංගිලාට ඉතින් අක්කලා පාන් එහෙම කාලා ඒගොල්ලෝ ලෑස්තිලා ඉන්නවා දුවනවා මං කියනවා ඉතින් යන්න බෑ. මට මතකයි අම්මා අඬනවා අනේ පුතේ ඇස් දෙක පාද ගනින් පුතේ කියලා අඬනවා. එතකොට ඔන්න පොට්ටික අරගෙන දුවනවා මම. අම්මා අඬනකොට බයයි. ඒ වගේ අද අම්මා ඇතුළු මේ අම්මලා ඔක්කොටම කියනවා අනේ ඇස් දෙක පාදගන්න මේ සසර දුකයි කියන පණිඩේ කියනවා. ඉතින් ඒ නිසා එදා ලෝකයේ මගේ ඇස් දෙක පාදන්න කටයුතු කළා වගේම මේ සසරෙන් එතර වෙන්න තම තමන්ගේ ඇස් දෙක පාදගන්න කියලාත් මතක් කරනවා. ඒ වගේ මතක් කළා මේ බුද්ධෝත්පාද කාලේ මනුස්ස ජීවිතයේ තියෙන වෙලාවේ සද්ධර්මයේ නැමැති ආලෝකයෙන් ඇස් දෙක පාදගෙන මේ ජරා මරණ සංඛ්‍යාත සසර දුක නිමා කරගන්නට කියන එක මතක් කළා. මගේ මේ මම මාතුකා කළ සූත්‍ර පාඨය ඔයගලන්ට විස්තර කරලා දෙනවා හොඳින් ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. යතෝ යතෝ සම්මසති කන්දානං උදයබ්බයන් ලබතේ පීති පාමොජ්ජං අමතන්තං විජානතං මේ ගාතාව තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ කුද්දක නිකායේ ධම්මපද පාළියේ වික්ඛු වර්ගයට අයිති ගාතාවක්. තථාගතයන් වහන්සේ දේශනා කරනවා යතෝ යතෝ සම්මසති ඛණ්ඩානං උද්‍යබ්බයන් ලබතේ පීතිපාමොච්ඡං අමතන්තං විචානතං යතෝ යතෝ යම් යම් තැනක සම්මසති සම්මර්ෂණය කරනවා ඛණ්ඩානං උද්‍යබ්බයන් යම් යම් තැනක උපදින උපදින ඒ ඒ තැන ස්කන්ධයන්ගේ උදේවැය නුවණින් මෙනෙහි කරනවා නම් ලබතේ පීති පාමොච්චං අමතං තං විජානතං නිවන දැනගෙන ඊටමත් ප්‍රීති ප්‍රමෝදයට පත් වෙනවා කියලා මතක් කරනවා. එතකොට ඒ ඒ තන ස්කන්ධයන්ගේ උදේවැය ඇතිවීම නැතිවීම බලනකොට අමතන්තම් විජානතම් අමෘතය දැනගන්න පුළුවන් නිවන කියන්නේ මොකක්ද කියලා දැනගන්න පුළුවන් ඒ නිවන දැනගන්නකොට දකින්නකොට අතිශය ප්‍රීති ප්‍රමෝදයටපත් වෙනවා අමතන්තං විජානතං ලබතේ ප්‍රීතිපාමොච්ඡං ප්‍රීති ප්‍රමෝදය දෙක ලැබෙනවා ප්‍රීති ප්‍රමෝදය සහිත කෙනාගේ හිත නොබෝ කලකින් සමාධි වෙනවා සමාධිගත මනසට ඇත්ත ඇති හැටි දකින්නවා ඇත්ත දකින්නකොට සියලු සංස්කාරයන්ගේ කලකිරිලා නොඇලිලා සියලුම සංස්කාර ධර්මයන්ගෙන් හිත මිදෙන නොබෝ දවසකින්ම. ඉතින් මෙතෙන්දී අපි පොඩ්ඩක් නුවණින් බලමු ඒ ඒ තැන ස්කන්ධයන්ගේ උදේවේ බලන්නේ කොහොමද කියලා. ඒක ඉස්සෙල්ලා ඒ ඒ තැන ස්කන්ධයන්ගේ උදේ වෙයි බලන්නේ ඇයි? එහෙම බලනකොට නිවන දකින්නවා කියන්නේ මොකක්ද කොහොමද කියන මේ කාරණා ටිකක් පොඩ්ඩක් අපි සාකච්ඡා කරලා සම්මර්ෂණය කරලා බලන්න ඕනේ බලන්න සුදුසුයි. එතකොට මේ ස්කන්ධයන්ගේ උදේවැයි බලන්ත කියලා කියන්නේ පින්වතුනි වෙන මොකුත් නිමින්ද නෙමෙයි. මෙන්න මේ පංච උපාදානස්කන්ධ ලෝකය බොරුවක් වෙන්නේ හිස්සුවක් වෙන්නේ ශුන්‍යවක් වෙන්නේ මායාවක් වෙන්නේ එතකොටයි ඒ ස්කන්ධයන්ගේ උදේ වැය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධ ලෝකයේ ඇති වෙන හැටි හා නැති වෙන හැටි පංච උපාදාන ස්කන්ධ ලෝකය ඇති වෙච්ච හැටි හා නැති වෙච්ච හැටි බලනකොට ඇති වෙච්ච හා නැති වෙච්ච හැටි දකිනකොට ඉබේම යාට නිවන කියන්නේ මෙන්න මේක නේද කියලා දැනෙනවා එතනින්ම මම අද තව කාරණාවකුත් මතක් කරනවා අද නිවන් දකින්ද නොයෙක් විදිහේ අවවාද අනුශාසන ඕන තරම් අපිට ලැබෙනවා ලබා ගන්නට පුළුවන් අහ ගන්නට පුළුවන් හැබැයි ඒ ලැබෙන අවවාද අනුශාසනා වංශීය ගත්තොත් ක්‍රමවේදයන් 100ක් මාර්ග 100ක් එක එක තැන් වලින් එක එක ක්‍රම පනවනවා එක එක ක්‍රම උගන්වනවා නිවන සඳහා කියලා ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? නිවන ගොඩාක් හින්දා. එක එක්කෙනා හිතාගෙන ඉන්න නිවන කියලා හිතාගෙන ඉන්න ආකාරයන් තියෙයි. අන්නේ නිවන කියලා හිතාගෙන ඉන්න ඒ එක එක ක්‍රමවලට සාපේක්ෂවයි ඒ ඒ ප්‍රතිපදාවන්ගේ නානත්වයක් ඇති වෙලා තියෙන්නේ. නමුත් පින්වතුනි සැබෑවටම නිවන කියන ධර්මතාවය මෙන්න මේකයි කියලා අපි තෝරගත්තොත් කවදාම හරි දවසක මුළු ලෝකෙටම එකම එක මාර්ගයක් පනවන්න වෙනවා එකම එක මාර්ගයකට එන්න වෙනවා එහෙනම් මම මුලින්ම නිවන කියන්නේ මොකක්ද කියන කාරණාව පොඩ්ඩක් පැහැදිලි කරන්න උත්සාහවත් වෙනවා අපි ගොඩාක් දෙනකොට හිතෙනවානේ මේ නිවන කියන්නේ මොකද්ද කියලා. මොකට මට මතකයි අපේ තාත්තා කියනවා මේ අනේ මට නම් නිවන් දකින්න ඕනේ ඔය සැපත් නැහැලු දුකත් නැහැලු ගිහිලෝ නිකම් පැත්තකට වෙලා ඉන්න හරි කම්මැලි එතකොට කියලා හිතනවා. ඒ කියන්නේ හිතන්නේ මේ නිවන කියන සැපත් නැති දුකත් නැති තැනකට ගිහිල්ලා මේ gedhi pitimම මිනිස්සෙක් වගේ කෙනෙක් ගිහිල්ලා ඉන්නවා වගේ කියලා. හ්ම් එතකොට අපි හොඳට බලමු අද ගොඩාක් දෙනෙක් හිතන්නේ සමහර කෙනෙක් කියනවා මේ හිස් අවකාශයේ වගේ නිවන. තව සමහරු කියනවා මේ කිසියම් දෙයක් නැති හිස් බව අරමුණු කරන එක තමයි නිවන. තව කෙනෙක් කියනවා කෙලෙස් නැති කෙලෙසුන්ගේ මිදුණු ප්‍රභාස්වර මනසයි නිවන පොදු මනසයි නිවන කියලා මේ විදිහට නිවන කියන්නේ මොකක්ද කියලා එක එක විදිහේ අර්ථකථන රාශියක් ලෝකෙ තුල තියෙයි. නමුත් මමත් නිවනට කාරණාවක් පෙන්වන්න නිවන කියන්නේ මෙන්න මේකයි කියලා. බුදුරජාණන් වහන්සේ නිවන කියලා පෙන්වේ විසංඛාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගා විසංඛාරගත ස්වභාවයට ගිය විසංඛාරගත ස්වභාවයට ගිය මනසතයි තණ්හාව ක්ෂය වෙන්නේ කියන තැනකින් තණ්හා නිරෝධය නිවනයි කියන තැනකින් තථාගතයන් වහන්සේ පෙන්වන්නේ ඒක මම නිදසුනකින් උපමාවකින් මතක් කළොත් නිවන කියන්නේ තමන්ට බාහිර කිසිම දෙයක් නෑ නේද කියලා හිස්කමකට හිස් බවකට යොමු කරන එක නෙමෙයි. එතකොට තමන්ගේ සිතෙන් නැත්තම් විඥාණයෙන් ශුන්‍යතාවය ආරමුණු කරලා ඒ තියෙන්නේ ඒකත් සංකතයි. කිසිම දෙයක් නෑ නේද කියලා හිතනකොට ඒ අනිමිත්ත බව අරමුණු කළ විඥාණයෙන් ඒකතත් සංකතයි. මුකුත්ම නැතිකමක් අරමුණු කළොත් මුකුත්ම නැතිකමෙන් ශුන්‍යයි. නමුත් නැතිකම කියන ධර්මතාවයෙන් අශුන්‍යයි. නැතිකම කියන එක නැති වෙලා නැහැ. නමුත් කෙටි කළ කැටි කළ නිවනටම වචනයක් කියන්නම්. සංස්කාරයන්ගේ සංසිඳීමයි නිවන කියලා කියන්නේ. සංස්කාරයන්ගේ සංසිඳීම කියලා කියන්නේ ඔබ ඔබ දිහාට යොමු වෙලා බලනද ඔබට කොච්චරනම් හිතට හිතන අරමුණු තියෙයිද කියලා තමන්ගේ තමන් ගැන තමන්ගේ අංගපසඟ ඉන්ද්‍රියන්ගේ ඉඳලා බාහිර තමන් ඉන්න වටපිටාවේ ඉඳලා ගම් පළාත් නගර ලෝකයන් තුල ඉඳලා විශ්වය දක්වාම මේ මේ මේ මේ දේවල් තියෙනවා තියෙනවා තියෙනවා කියලා මහ විශාල දැනුම් සම්භාරයක් තියෙයි. ඒ වගේම තමන්ගේ ජීවිතය මමයි කියන තැනින් පටන් අරගෙන තමන්ගේම ළඟම හිතේසි ඥාති හිතේසි අම්මා තාත්තා දුව පුතා නංගි මල්ලි කියන තැනින් පටන් අරගෙන තව බොහෝ සත්ත්ව පුද්ගල භාවයෙන් යුක්ත අය ඉන්නවා කියලා ඔබට හිතෙන හිතන්න පුළුවන් දැනෙන මානසික වටපිටාවක් තියෙනව නේද? ඔන්න ඔය ටික සියල්ලම සංසිඳීමයි නිවන කියලා කියන්නේ. හොඳට මතක තබා ගන්න බාහිර ශුන්්‍යතාවයක් නෙමෙයි යම් දවසක ඔබේ මනසේ අද තියෙන ওই සියලුම නිමිති ටික නිරුද්ධ වුණොත් ওই සංස්කාර ටික සංසිඳුණොත් ඒ සංස්කාරයන්ගේ සංසිඳීමයි නිවන කියලා කියන්නේ. හැබැයි එක දෙයක් තියෙයි. ඔබේ මනසේ ඔය විතරක ලේසියට සංසිඳෙන්නේ සංසිඳෙන්නේ නැත්තේ ඇයි? ඒවා ඔබට මාසේ මනසේ ගොඩ නැගුණු සංස්කාරයන් නෙමෙයි නිසා. ඔබ තුල ගොඩ නැගුණු මානසික විතරකයන් නෙමෙයි නිසා. ඒව ඇත්තටම තියෙන හෝ ඉන්න අය ගැන තියෙන මතකයන් නිසායි ඔබට ඒක අතහැරෙන්නේ නැත්තේ. ඉතින් මතක් කළේ මම ඔබ මෙහෙම ඉන්නකොට ඔබට gedara තියෙනවා කියලා දැනුමක් තිබුණාට ඔබ ඕක සංසිඳවන්න පුළුවන් තමන්ගේ මනසේ හටගත් සංස්කාර නිමිත්තක් කියන එක හිතන්නවත් පුළුවන් කමක් අද ඔබට ඉඩ දීලා නැහැ කෙලස්. ඔබට හිතෙන්නේ දැන් ඉඳලා ආපු බණ අහලා යන්න තියෙන ගේ ගැනයි මට මේ දැනුම තියෙන්නේ කියලා. ඒ දැනුම නොතිබ්බොත් මට ආපහු යන්නත් බෑ. හිතපු දැනත් මතක නැහැ. යන්නේ නම් නැති වෙනවා. එතකොට ඉඳලා ආපු යන්න තියෙන බාහිර ගේ තියෙන හිඳයි ගේ තියනවා කියන මේ දැනුම තියෙන්නේ කියන කම ඇතිතාක් ඔබේ මනසේ විතර්ක සංසිඳෙන්නේ නැහැ. ඒ වගේ මේ මුළු ලෝකෙම තව බොහෝ අය බොහෝ දේවල් ඇති බවට තමන්ගේ සිත තුළ තියෙන දැනුම් සම්භාරයක් තියෙනං හිතට සිහි කරන්න පුළුවන් විතර්ක පතයන් තියෙනං අරමුණු තියෙනං ඔවට කියනවා සංස්කාර ධර්මය කියලා. මෙන්න මේ සියලුම සංස්කාර ධර්මයන්ගේ සංසිඳීමක් වුණොත් ආන් ඒකයි නිවන ඒක තියෙන අභ්‍යන්තරේ Taman තුල අපිට පොඩි වැඩ දෙකයි කරන්න තියෙන්නේ වැඩ දෙකයි නෙවෙයි දෙපැත්තයි තියෙන්නේ දෙපැත්ත කියලා කිව්වේ අපිට යම් දැනුමක් මතකයක් තියෙයි නම් මේ දැනුම මතකය බාහිර භෞතික ලෝකෙ පැත්තට නැඹුරු සතර මහා ධාතුයේ තියෙන දේවල් පැත්තට නැඹුරු වුණොත් ඒකෙන් ලෝකේ උපදිනවා සතර මහා ධාතුව අවබෝධ කළා සතර මහා ධාතුව නිසා මනසේ හදාගත්ත සතර මහා ධාතුව දකින්නකොට මනස තුල සිහි කරගන්න සංස්කාර නිමිති මාත්‍රේ කුයි මේ මනස තුල කිරලා තියෙන්නේ කියන එක අවබෝධ කරගත්තොත් ඒකේ සංසිඳීමෙන්ම නිවන ලබන්න පුළුවන්. ඔබට යම් දවසක නිවන අරමුණු කරන්න පුළුවන් කියලා කියන්නේ ඔබේ මනස දිහා බලලා වෙනද තිබුණු අහවල් අහවල් අහවල් අහවල් දේවල් තියෙනවා තියෙනවා තියෙනවා කියලා සවිඥානික අවිඥානික කොහොම යම්තාක් නිමිති තමන්ට හසු වෙන්නේ නැතුව තමන්ගේ මනසේ ඒ නිමිති සංසිඳීමෙන් සංස්කාරයන් සංසිඳීමෙන් ඉපදිලා තියෙන අනිමිත් ලක්ෂණය අරමුණු කරන්න පුළුවන් නම් අරමුණු වෙනවා නම් ආන් එකට කියනවා නිවන අරමුණු වෙනවා කියලා. මෙතෙන්දී ඊටම සූක්ෂම දෙයක් තියෙයි. කිසිම දෙයක් නැහැ කියලා බාහිර නිමිත් බාහිර කිසිම දෙයක් නැහැ කියලා නැති බවකට හිත යොමු කළොත් විඥාණයෙන් තව කිසිවක් නැහැ කියන අරමුණක් ඇති කරගත්ත මිසක ඒක සංස්කාරයන්ගේ සංසිඳීම නෙමෙයි. සංස්කාරයන්ගේ සංසිඳීමෙන් කිසිම සංස්කාර ධර්මයක් හිතට හසු නොවනකම අරමුණු කරන්න පුළුවන් නම් ආන් ඒක නිවනයි. ඒක මතක් කළේ අද ඔබට අඳන්න වැළපෙන්න දුක් වෙන්න සතුටු වෙන්න තියෙන මේ සියලුම නිමිති ඔබගේ මනසෙන් යම් දවසක ගෙවුනද ඒ තමයි ඔබ නිවන සාක්ෂාත් කරගත් දවස. ඒක කරන්න පුළුවන් එක එකම එක දෙයකටයි. ඒක මතක් කළේ කන්දානම් උද්‍යබ්බයන් ස්කන්ධයන්ගේ උදේවැය බැලීමෙන් විතරමයි සතර මහා ධාතුව මත ලෝකයේ දකින සතර මහා ධාතුව තුල ලෝකයේ පැවැත්ම හසුරුවන මේ සිතට විමුක්තිය අරගෙන දෙන්න පුළුවන් නිවීම අරගෙන දෙන්න පුළුවන් එකම ධර්මතාවය වෙන්නේ ඒ ස්කන්ධයන්ගේ උදේවැය බලනකොට බලනකොට සතර මහා ධාතුව මත පතිත වෙලා තියෙන වැසගෙන තියෙන මේ සිත අනුක්‍රමයෙන් සංස්කාර නිමිති අරමුණු කරගන්න තැනකට පැත්තට යොමු වෙනවා. ඒක මම පැහැදිලි කරන්නම් ටිකක්. ඔගලන්ට මෙහෙම බලනකොට මෙහෙම ඉන්නකොට තමන්ට තමන්ගේ දරුවෙක් ඉන්නවා කියන හැඟීම තියනවා වෙන්න පුළුවන්. දැන් සිහි කරනකොට සිහි කරන මනසත් මනසින්ම සිහි කරගත් ධර්මතාවයකුත් මේ සිහි වුණා කියන එක ඔබට කවදාවත්ම හසු වෙන්නේ නැහැ. හමු වෙන්නේත් නැහැ. සිහි කරගන්නකොටම ඔබේ සිත වේගෙන් නැඹුරු වෙලා බාහිර භෞතික රූපයක් පැත්තට ගිහිල්ලා ඔබව නවත්තනවා මෙන්න දරුවා කියලා. එතකොට ලෝකේ කියලා කියන්නේ බාහිර භෞතික රූපකින් අපිට දරුවා ඉන්නවා කියලා හම්බ වෙන මට්ටම හම්බ වෙනවා. දැන් අපි හොඳට ඔක බැලුවොත් ටිකක් ඇත්තටම වෙලා තියෙන දේ මොකක්ද කියලා ඇස් ඉදිරි පිටට හම්බ වෙන රූපයක් ඇස් ඉදිරිපිටට එන්නේ ඉස්සෙල්ලාම පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු රූපයක් රූපක හැඩසටහනක් තමයි අපිට පේන්නේ. ඒ පේන හැඩසටහනට හැඩසටහන පේනකොට අපිට ඒ පේන හැඩසටහන ආරම්භයා තණ්හාව කැමැත්ත ඇති වෙන විදිහට මේ මගේ දරුවා කියලා මට ඉන්න එකම දරුවා මේ දරුවගේ නම මෙන්න මේකයි කියලා අපි හිතනවා ඊට පස්සේ අර පෙනුණු දෙයි පෙනුණු හැඩයට අපි හිතුවාම විඥාණයෙන් දැනගන්නවා අර හැඩේ දරුවා කියලා. ඔන්න දැන් මතකයක් තියෙයි. අපි දරුවා කියලා ඔබ හිතන තැන තමයි හිතන්න පුළුවන් මේ අවස්ථාවට කියනවා පංච උපාදාන ස්කන්ධය කියලා. දැන් ලෝකෙට පංච උපාදාන ස්කන්ධය හම්බෙන්නේ බාහිරින්. දැන් දරුවා කියලා සිහි වෙනකොට ඔය දරුවා කියලා සිහි වෙච්ච නිමිත්ත හැදුන හැටි ඕගොල්ලෝ දන්නේ නැහැ. ඇස් ඉදිරි පිටට සතර මහා ධාතු රූපයක් ආවේ කනබුන ආහාරයෙන් හැදුණු රූපයක් ආවේ ඒ රූපේ හැඩයයි පෙවුනේ ඒ රූපෙටයි මේ මගේ දරුවා මගේ දරුවාගේ නම මෙහෙමයි මට ඉන්න එකම දරුවා කියලා ඒ රූපෙ දිහා බලාගෙන හිතනද හිතනද ඒ නිමිත්ත අරබිය තමන් තුල ඡන්ද රාගයක් ඇති වෙනවා. තනත්තක් ඇති වෙනවා. විස්තරේකුත් එක්ක මේ හැඩේ මගේ දරුවගේ කියන හැඟීමක් තමයි දැන් තියෙන්නේ. ඒ අත්දැකීම විඥාණයට පවරලා ඒ ඇහත් රූපය දෙක නිරුද්ධ වෙනවා. දැන් ඕගොල්ලෝ හැඩයක් හිතාගෙන ඉන්නවා. මේ මගේ දරුවා කියලා. බලන්න යනවා කියලා කරන්නේ මොකද්ද? ආපහු සතර මහා ධාතු රූපය තියෙන තැනට ඇහැ අරගෙන යන එක තමයි කරන්නේ. ගිය ගමම්ම අද මේ ඇති කරගත්ත මතකය සිහිපත් කරගන්නවා. අපි දන්නේ අද ඇති කරගත්ත මතකයයි සිහිපත් උනේ කියලා අපි හිතනවා දරුවම දැක්කා කියලා. අපිට බාහිර වස්තුවක් බාහිර ද්‍රව්‍යයක් දරුවෙක් හරි මිනිසෙක් හරි වටිනා දෙයක් හරි වෙලා තියෙන තාක් කවදාවත්ම දුකෙන් මිදෙන්න බෑ මම ඕක ඔයගලට තේරෙන පැත්තකින් මතක් කරන්නම්කෝ අපි දැන් සිහි කළොත් අපිට සල්ලි දී කරන්න පුළුවන් රුපියල් 5000 කුලයක් සිහිපත් කරගන්නකෝ බලන්න. ඔන්න දැන් සිහිපත් කරගත්තොත් ඔන්න ඒ සිහිපත් කරගන්නකොට සල්ලි කඩදාසි පොලෙස් තේනවා. ඒකේ හැදෙස් තේනවා. 5000යි කියලා කරපු විස්තරෙත් තේනවා. 5000ක් කියලා දන්න කමකුත් තියෙයි. ඔතන තියෙනවා ස්කන්ධ පංචකය. ඔය දැන් සිහි කරගන්නවා කියන්නේ පංච උපාදාන ස්කන්ධය. ඒක 5000ක් කියලා හිතන තැන. දැන් අපි බලමු මේ රුපියල් 5000ක් කියන දැනුම Taman තුල ඇති උනේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම ඇස් ඉදිරි පිටට එන්නේ නොයෙක් විදිහේ වර්ණ ගැන්වූ කඩදාසි කොළයක්. ওই කඩදාසි කොළේ එනකොට මේක රුපියල් 5000ක් මේක ගත්තොත් මේ මේ දේවල් කරන්න පුළුවන් කියලා අපි හිතනවා. හිතන ක්‍රමයටම තණ්හාව යෙදෙනවා. දැන් අර රූපේ දකින්නකොට මේක රුපියල් 5000ක් 5000 ගත්තහම මට මේ මේ වැඩ කරන්න පුළුවන් මෙච්චර වටිනවා කියන එක වේගෙන් මේ හිත වැඩ කරනවා. ඔක හිතන්නේ කවුද? මේ කඩදාසිය ඇස් දෙක ඉදිරිපිට තියාගෙන ඉන්න තමන්. හිතනකොට මේ ඉදිරියෙන් තියෙන රූපේ බලාගෙන තමන්ගේ මනසේ වටිනාකම කියදෙනවා. දැන් මේ මේ පොලේ බලාගෙන තමන්ගේ මනසේ යෙදෙනවා මොකද්ද? වටිනාකම. ඕගොල්ලෝ දන්නේ අපි දන්නේ කොලේ බලනකොට වටිනාකමක් ඇති වෙන විදිහට හිතලා මන් තුල වටිනාකමක් ඇති වෙලා තියෙනවා කියලා දන්නේ නැහැ. නොදන්නා කමෙන් දෙවනුවට ඒ වටිනාකම කැටිච්ච එකට කියනවා තණ්හාව කියලා. තණ්හාපච්චය උපාදාන කියලා කියන්නේ තමන් තුළ තණ්හාව ඇති වුණා කියලා දන්නේ නැති හින්දා මේ කඩදාසියයි වටින්නේ කියන තැනට අපිපත් වෙනවා. උපාදාන කරගන්නවා කියන්නේ අපි කඩදාසිය දකින්නකොට තමන්ගේ සිතේ වටිනාකමක් ඇති වෙනවා. ඒක දන්නේ නැති හින්දා වටින්නේ කඩදාසියයි කියන පැත්තට නැඹුරු වෙනවා. ඔන්න දැන් අපිට අපේ මනසේ පේන්න කුලී වටින එකක් හැටියට දැන් පේන්නේ. උපාදාන. උපාදාන පත්‍ය භව කියන්නේ වටිනා සල්ලි තියනවා වගේ තමයි දැනකින් තමයි අපිට පේන්නේ. වටිනා 5000 කුල මේ හැම තැනම තියනවා වගේ තමයි අපිට දැනෙන්නේ දැන්. දැන් භවයේ තියනවා කියලා කියන්නේ ಜಾති 5000 කුල ඉපදිලා. දැන් ඕගලන්ට දුක මොකද්ද? ඔය පන්දහ කොලේ ලෙඩ වෙනවා වගේ තමයි යෝක තැන් තැන් තැන් වල වේයෝ කෑවුන. දුක එනවද නැද්ද? එනවා. එකම තැන තිබිලා දිරලා ගියොත් දුක. හොරු ගත්තොත් දුක. මේ කඩදාසි කොල කෑල්ල ඉරුණොත් වේයෝ කෑවොත් මීයෝ කෑවොත් මොන විදිහකට හරි මොකක් හරි හානියක් වුණොත් දුක එනවද නැද්ද එනවා දැන් ඔය දුක නැති කරන්න ඕගලන්ට කරන්න පුළුවන් දේ මොකද්ද? දැන් තණ්හාව කියලා අමුතුවෙන් එකක් ගන්න දෙපා අමුතුවෙන් තණ්හාව වැඩක් කළා මොකද්ද? මේ කඩදාසිය වටිනාකමට පෙන්නනකම හදන්න වැය වෙලා ඒක. තණ්හාව නිකන් හිටියේ නෑ තණ්හාව කළා වැඩක් මොකද්ද? උපාදාන කළා කියන්නේ මේ කඩදාසියයි වටින්නේ. පේනවා චක්කු සම්පස්ස පච්චා වේදනා කියන්නේ කඩදාසිය පේනවා. වේදනා පත්‍ය තණ්හා කියන්නේ පෙනෙනකොට වටිනාකමක් දැනෙනවා. තණ්හා පත්‍ය උපාදානං කියන්නේ මේ එක එක වැඩක් කරනවා. මේ කඩදාසියයි වටින්නේ කියන තැනට කඩදාසිය අල්ලගත්තා. දැන් බාහිර පැත්තට ආවා. දැන් මනස පැත්ත පේන්නේ. උපාදාන පත්‍ය භව කියලා කියන්නේ දැන් වටිනා සල්ලි කොළ තියෙනවා. එතකොට බාහිර තියෙනවා. භවපත්‍ය ජාතිකන් සල්ලි කියලා જાතියක් ඉපදිලා දැන් ඕගලන්ට. දැන් සල්ලි කියන જાති සල්ලි කියන එක જાතියක් හැදිලා හැදිච්ච දෙයක්. જાතිපච්ච ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්නස්. දැන් ඒ જાතිය නිසා සල්ලි කොලේ ඉපදුනා කියලා කියන්නේ උපන්නේ මොකද්ද? දුක. ඔය සල්ලි කොලේ වේයෝ කෑවත් දුක් වෙනවා කාව කෑවත් දුක් වෙනවා ඉරිලා ගියක් දුක් වෙනවා හොරු ගත්තත් දුක් වෙනවා දුක එනවා එන්නේ නැද්ද එනවා ඒ හින්දානේ හොරු ගනේ කියලා කොච්චර ආදරෙද කියනවා නම් කබල් ඩොල ඔය තැන් තැන් තැන් තැන් තැන් වල දාලා අපි වහන්නේ. හරි. දැන් ඔය දුක නැති කරන්න ක්‍රමයක් කියන්න මට. හදිසියේ ඒ සල්ලි කොලේ කාව කෑවෙත් නැහැ, වේයෝ කෑවෙත් නැහැ, නියෝ කෑවෙත් නැහැ, නැති උනේත් නැහැ, සේප්පිය දාලා තියාගන්න පුළුවන් වුණා. හැබැයි ඒක පරිණ එතකොට පරිස්සම් කරලා තමන්ගේ ඇහැදිරලා. කනනාසී ශරීරයේ දිරලා මේ පැත්තෙන් අතහැරෙන්න උනා. සල්ලි කොලේ දිරුවේ නැහැ හැබැයි Taman දිරලා. ඒ මැරෙන්න උනා වෙනවා. එතකොට දුක. දැන් මට කියන්න මේ මුදල් නෝට්ටුව පියාගත්ත දුක නැති වුණා දුක. එතකොට මේ දුකෙන් මිදෙන්න මඟක් කියන්න මට ක්‍රමයක් තියෙන්නේ. ක්‍රමයක් නෑ. තණ්හාව නැති කරන්න ඕනේ තණ්හාව නැති කරන්න ඕනේ කිව්වට බෑ. දැන් තණ්හාව කියලා එකක් දකින්න එපා. එයා වැඩක් කළා ඒ තණ්හාව තමයි වටිනා වස්තුවක් හදලා තියෙන්නේ. ඕගොල්ලෝ තණ්හා නැති කරන මේ වස්තුව නැති වෙනවා කියන තැනකට එන්න ඕනේ මිසක වටිනා වස්තුවකට තණ්හා කරනවා කියන තැනකට අපිපත් වෙලා තියෙන්නේ. ඒක මේ වෙන රවුමක් ගිහිල්ලා. වෙන රවුමක් කියලා කියන්නේ මම කියන්නේ දැන් අපි හිතන්නේ අනේ මම ඒකම මම තව අර්ථකින් කියන්නම්. අනේ මම ලෙඩ වෙනවා මම ලෙඩ වෙනවා කියලා අපි අඬනවානේ. නමුත් ඒක නෙමෙයි ඇත්ත. මොකද්ද? රූපය ලෙඩ වෙනවා. ලෙඩ වෙන රූපෙට මම කිව්වා දැන් මම ලෙඩ වෙනවා කියලා එකක් හදාගන්න. අන් ඒ වගේ සිද්ධියක් මේ තියෙන්නේ. හරි. ඔය විදිහටයි දැන් පන්දහ කොලේ හැඳුනා දුකනේ. හරි. පන්දහ කොලේ කඩදාසිය වගේම ඇස් ඉදිරි පිටට කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපයයි ආවේ. චක්කු සම්පස්සපච්චය වේදනා. දකින්න කොටම ආදරය සිනහස කියන තැනකින් තමන්ගේ හිතේ තණ්හාව වේදෙනවා. තණ්හාව වැඩක් කරන මේ මගේ දරුවා කියලා රූපේ උපාදාන කරනවා. අර කල්දාසිය 5000 කිරුවා වගේ මේකේ වගේ දරුවා කියන තැන දැන් හිත පැත්තේ මුකුත් නැහැ. තියාගන්න එපා තණ්හාව වැඩක් අරගෙන දැන් අභ්‍යන්තරේ තණ්හාව නැති කරන්න දෙයක් ඉදිරි කළා නෑ. එයා රූපෙට යොමු කරලා තියෙන එක. දැන් රූපයේ පෙනේ මොකද්ද? මගේ දරුවා මට ගොඩාක් වටිනවා කියන තැනකින්. භවය කියන්නේ මට දරුවෙක් ඉන්නවා. ජාති දරුවෙක්ගේ ඉපදීම කියලා කියන්නේ දුක. දැන් දරුවා ලෙඩ වුණොත් දුක එනවද නැද්ද? මහලු වුණත් මරුණත් දුක එනවද නැද්ද? දුක එනවා. දරුවා ලෙඩ වෙන්නේ මහලු වෙන්නේ මැරුණේ නැහැ. හැබැයි දරුවේදී තමන් මැරෙන්න උනොත් දුක. දැන් මට කියන්න මේ දුකෙන් මිදෙන්න ක්‍රමය කිසිම තැනක දුකෙන් ඈතෙන්න ක්‍රමයක් නැහැ. දරුවා ඉන්නකම් කන්න දෙන්න ඕනේ බොන්න දෙන්න ඕනේ නාවන්න අන්දවන්න පළන්දවන්න ආහාර පාන දෙන්න යුතුයකම් වගකීම් කරනවා කියලා ඕකත් ඉතින් ඕවා දුක. නමුත් දුක හැටියට තේරෙන්නේ තණ්හාව එච්චරට බලයි. හරි. හදිසියෙන් මරුණොත් යන්තම් දුකෙන් නිදහස් වුණා කියලා සතුටක් එයිද? නෑ. දුක උපන්නට පස්සේ දුක තිබුණත් දුක දුක නැති වුණොත් ඒකටත් වඩා දුක. දුක නැතිවීම දුක මිසක ලෝකෙට ඒක සැපක් වෙන්නේ දරුවා නැති වුණා කියලා දුක් විඳිනවා මිසක දුක කියන එකේ තියෙන නරකම කටුකම කූරම දේ තමයි තිබුණත් දුක නැති වුණත් දුක නැති වෙනව නෙවෙයි නැති වුණා දුක. ඒකයි තියෙන ප්‍රශ්නේ. දැන් දරුවෙක් ඉන්නවනම් දරුවා ඉන්නකම් ඕගලන්ට වෙහෙස මහන්සියලා කටයුතු කරන්න වෙන එක දුකක් නෙමෙයි දියම් මට්ටම කාලේ. දුකක්. හොඳයි දැරිලා අකාලේ හැර මොන විදිහට දරු මරනොත් යන්තම් දුකෙන් නිදහස් වුණා කියලා සතුටක් වෙනවද? නෑ නැතිවීම ඊට වඩා දුකක්. එහෙනම් දුක තිබුණත් දුක නැති වුණත් මුදල් කොලේ තියෙනකොට මිරිස් මුට්ටිය දාලා හංගන්න ඕනේ, ඉදිරි අතුරු දාලා හංගන්න ඕනේ, කොතන කොතන ගැන හංග හංග තියෙන එක සැපද දුකද? දුකක්. ඇයි බය කොයි විදිහේ හුරු ගනීද දන්නේ ගෙට ඉබ්බෝ දාන්න ඕනේ, අතුරු දාන්න ඕනේ, ගේට්ටුවත් අතුරු දාන්න ඕනේ, බල්ලොත් තව රැකවරණයට තියන්න ඕනේ. ඇයි? නැති වුණොත් ඉතින් ඒ ආරක්ෂා කිරීම දුකක් ලෝකේ. හරි. 5000 බැරලා නැති වුණොත් අම්මෝ යන්තම් දුකෙන් නිදහස් වුණා කියලා හිතනවද? නෑ දුක. තිබුණත් දුක නැති වුණත් දුක. ලෝකේ දුකටපත් වුණාට පස්සේ දුකෙන් නිදහස් වෙන්න තැනක් ඇත්තේම නැහැ. ඔන්න ඔය විදිහට බාහිර භෞතික සතර මහා ධාතුව තුල වටිනා කියන වස්තු නිර්මාණය කරගෙන පුද්ගලය නිර්මාණය කරගෙන දුක නිර්මාණය කරගෙන ඉන්න පැවැත්මට කියන ලෝකය කියලා. ඔතනින් එහාට යන්න කිසි කිසිම කෙනෙකුට ඉඩක් නැහැ. වෙන අමුතු එකක් හිතන්න එපා. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව කියන්නේ ඔයගලන්ට දුකෙන් එතර වෙන්න තියෙන්නේ මෙච්චරමයි කියනක මතක තියාගන්න. ඒ කියන්නේ කෙටියෙන් ගත්තොත් කඩදාසිය රුපියල් 5000ක් තියෙනවා කියන දැක්මට පත්වෙච්ච එකටයි ලෝකේ කියන්නේ එයාට දුකෙන් එතර වෙන්න තැනක් ඇත්තේම නැහැමයි. කවදාවත් හීනකින්වත් නැහැ. එතර වෙන්න තැනක්. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා දුක මෙතර කරවනවා. 5000 පොලේ කැඩිලා බිඳලා නැතිලා දුක් විඳින මනසක් තියනවා නම් පෙන්නන ඔය දුකට හේතුව දකින්ද ඔය කඩදාසිය වටිනාකමට පෙනුණු තණ්හාව නිසා කියලා. ඈ කඩදාසිය වටිනවා කියලා දුක් විඳින ලෝකෙට කියනවා කඩදාසිය කැඩිලා බිඳිලා අඬන වැළපෙන ලෝකෙට කියනවා බුදුරජාණන් වහන්සේ ඔය කඩදාසිය නැති වෙනකොට කැඩෙනකොට බිඳෙනකොට ඔබට දුකක් ආවන දුකක් ආවේ ඔය කඩදාසිය වටිනාකමට පෙනෙන තමන්ගේ මනස උපදින තණ්හාව නිසායි. ඔය තණ්හාව කඩදාසිය දකිනකොට තමන්ගේ මනසේ වටිනාකම පෙනෙන වටිනාකම දැනෙන තණ්හාව නැති කරගත්තොත් ඔය කඩදාසිය කැඩුණට විඳිනවල දුකේ නැහැ. ඒ හින්දා මේ ආර්ය අෂ්ටාංග සීලයක පිළිපදලා හිත සමාධි කළා මේ කඩදාසි ඇත්ත බලන්න. නැත්තම් මේ තණ්හාව කඩදාසි දකිනු තමගේ මනසේ තණ්හාව නොදෙන්නට ගන්න මනස. බලන්න වෙන කිසි තැනක කිසි කෙනෙක් දුකෙන් ඈතර වෙන්න පෙන්නනවාද කියන්නේ. වෙන ක්‍රමයක් නැහැ. චතුරාර්ය සත්‍ය කියනකොට මහා පය ගහලා ගැඹුරු එකක් කියලා හිතන්න එපා. මේ කෝප්පේ ගොඩාක් වටිනවා රත්තරන් කියලා හිතාගෙන ඉන්න මට කෝපේ කැඩුනා දුක, බින්ද දුක, හොරු ගත්තා දුක. මට මේ දුක නැති කරන්න ක්‍රමයක් ඇත්තේම නැහැ. මේ ජීවිතේ නෙමෙයි අනන්ත සංසාරේ කවදාවත්ම බෑ. යන්න තැනක් ඇත්තෙම නැහැ. ඒ දුක් විඳ විඳ දුකෙන් එතර වෙන්න තැනක් නැතුව දඟලන මං කෙරෙහි අනුකම්පාවෙන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කෝපේ කැඩුනහම බිඳුනහම හොරු ගත්තාම ඔබට දුක් විඳින්න වෙනවා නම් ඔය දුකට හේතුව කෝප්පේ කැඩුනක හෝ බිඳුනක හෝ හොරුගත් එක නෙමෙයි ඒක ලෝක ධර්මතා. එහෙම වෙන්න පුළුවන් කෝප්පේ ගැන වටිනාකම කුඹේ මනසේ දුන එක. කෝප්පේ ඒ හින්දා ඔය කෝප්පේ දකින්නකොට මනසේ වටිනාකම දෙන්නක නවත්ත ගන්න. ඒකට මෙන්න පාර කියලා පෙන්වනවා. අනේ ඊට පස්සේ මට මේක කැඩුනත් එකයි බිඳුනත් එකයි හොරුගත්තත් එකයි මට ගාණක් නැහැ. ආන් එහෙම මේ බුදුරජාණන් වහන්සේ දුකට දුක දුකට හේතුව තණ්හාව තණ්හාව නැති වෙන දුක නැති වෙනවා කියලා කියන්නේ මේ වස්තුවම වටිනවා කියන තැනින් ගලවන්න. ඒක හොඳට මතක තබා ගන්න දුකට හේතුව තණ්හාව කියන වචනේ කියන්නේ වෙන මොකුත් නෙමෙයි. මේ දරුවමයි මේ රුපියල් 5000ක්මයි මේ වස්තුවම වටිනවා කියන තැනින් මනස ගලවන්නේ. තණ්හාව නැති කිරුද්දුක නැති වෙනවා කියන එක පෙන්වන්නේ. මනසේ මේ ගතිය නැති වෙච්ච දවසටයි බහු භෞතික ලෝකේ කරනවම දුක නැති වෙන්න පුළුවන් කියන එක පෙන්වන්නේ. ඉතින් ඒක අපි තේරුම් ගන්න අපි ওই වචන කිය කිය වචන කිය කිය තවත් අර විදිහටම කටයුතු කරනවා. ඇත්තටම ගොඩක් ඔන්න සම්මා දිට්ඨිය කියලා කියන්නේ. එයා වෙන මොකුත් නෝන්නේ මුළු ලෝකයක්ම දුක් විඳිනකොට එයා ටග් ගාලා දන්නවා දුක ආපු හැටි. ඒ කියන්නේ කෙනෙක් රත්නම් බලු ටික හොරු අරගෙන නැති වෙනා අඬනකොට වැළපෙනකොට එයා දන්නවා ටක් ගාලා මොකද මේ දුකට හේතුව තණ්හාව කියලා. දුකට හේතුව තණ්හාව කියනකොට නිකන් නෙමෙයි ඒ කියන්නේ. මොකද්ද? රත්තරන් ටික වටිනවා වටිනා රත්තරන් නැති වෙච්ච කමට අර යඩන්නේ. නෑ. ඒ රත්තරන් වටිනවා කියන එක හිතේ දෙන්නේ කියලා නොදැක්ක එකයි මේකේ තියෙන දෝෂේ. ඒ හින්දා යාට ප්‍රතිපදාවක් හම්බුන්නේ නැත්තේ. අර විදිහට භෞතික වස්තුවයි වටින්නේ කියනකොට තියෙන දෝෂේ මොකද්ද කියන එක දන්නවද? ඒ දුක ඇති කරන හේතුව තණ්හාව ගෙවා ගන්න මගක් හම්බ වෙන්නේ කඩදාසියෙම වටින්නේ කියලා දැක්කහම වෙන්නේ මොකද්ද? දුක ගෙවා ගන්න මගක් හම්බ වෙන්නේ. කඩදාසිය නැති වෙනකොට දුක ආවේ කඩදාසිය වටිනවා කියන එක මගේ මනසේ යෙදුනේ හින්දායි. මනසේ දෙන වටිනාකම නැති කරගත්තොත් දුක නැති කර හැකියි. එතකොට මගක් තියෙන හොඳ නැද්ද? තියෙනවා. මගක් හම්බ වෙනවා. හොඳට මතක තබාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් විතරයි ආර්ය ශ්‍රැංග මාර්ගයේ උපදින්න කියන කාරණාව කියන්නේ ඒකට. ඒ මේ කාරණාවල් ගොඩාක් ගැඹුර නැහැ. නැත්තම් මේ අපි වෙනද කතා කරන තැනකම කෝපෙම වටිනවා වගේ තැනක ඉඳගෙන චතුරාර්ය සත්‍යය කියලා ආර්ය අෂ්ටාංග මාර්ගයක් නැහැ. මේ ධර්මමයි මුණුපුරාමයි කියන තැනක ඉඳගෙන ඕගොල්ලෝ තව සීල සමාධිත් වඩනවා අපි. නමුත් ධර්ම මුණුපුරා කියන තැනින් මිදෙන්න බයි මේ මිදෙන්න දකින්නකම ආර්ය අෂ්ටාංග මාර්ගය මම කියන එක තේරෙනවද? දැන් අපි හිතාගන්නේ 5000 කුල වෙනම තියෙනවා අපි ආර්ය අෂ්ටාංග මාර්ගය වෙනම වඩනවා. එහෙම නේද කරන්නේ නේ? මේ පන්දෑකුල තියෙනවා. ඒව කැඩුනහම බිඳුනහම අඬනවා වැළපෙනවා. දුක නැති කරන ආර්ය ශ්‍රාංග මාර්ගයත් වඩනවා. නමුත් ආර්ය ශ්‍රාංග මාර්ගය කියන්නේ මොකක්ද? කෙටියෙන් ගත්තොත් ලෝකයා 5000 කුල නැති වුණා අඬනකොට වැළපෙනකොට ආර්ය ශ්‍රාවකය දකින්න කොහොමද? ditthi සම්පන්න පුද්ගලයා. ඔය කඩදාසිය දකිනකොට හිතේ වටිනාකම යෙදෙන එකයි අඬන්න වැළපෙන්න හේතුව. Tamange මනසේ තියෙන වටිනාකම ගෙවා ගත්තොත් ආ එයා සල්ලි නිසා එන දුකෙන් නැති වෙන්න සල්ලි පරිස්සම් කඩදාසි පරිස්සම් කරන එක වෙනුවට ආර්ය අෂ්ටාංග මාර්ගය වඩනවා නේද? ඉතින් මම මේ කියපු ටික පොඩ්ඩක් හිතන්න මම හිතනවා මේ ටික නුවණක් තියෙන කෙනෙකුට ගොඩාක් වටිනවා කියලා. මොකද මනුස්ස ජීවිතයකට අපිට හම්බ වෙන්නේ අපි අවිද්‍යා අන්ධකාරේ බුද්ධෝත්පාද කාලයක උනත් අබුද්ධෝත්පාද කාලයක වගේ බාහිර භෞතික වස්තුන් ඇත්ත වෙච්ච ලෝකෙක එහෙමම ඇත්ත වෙලා පය ගහලා ඉඳගෙන ආර්ය ශ්‍රැංග මාර්ගයක් වඩන එකක් ගැන අපි කතා කරන්නේ. නමුත් මට අද ඕනේ උනේ එහෙම නෙමෙයි. ඔයගලන්ට පෙන්වන්න මේ සතර මහා ධාතු මේ චතුරාර්ය සත්‍ය කියන්නේ සම්පූර්ණයෙන්ම අපිව දුකෙන් මුදවන්න තියෙන හේතුවෙන් අයින් කරන්න කරන්න ප්‍රතිපදාව. එතකොට මේ දුක ඇති කරන ක්‍රමයේ වෙනස පෙන්වගන්න හඳුනගන්න. ඉතින් හඳුනගෙන ඕනම දෙයක් Taman තද්දල සිහි කරගන්න එක දෙයක්. ඒ වස්තුව වටිනවා නෙමෙයි ඒ වස්තුව වටිනවා කියලා මට දැනෙනවා. දෙකක්. මේ කෝප්පේ වටිනවාම කියන එකයි කෝප්පේ වටිනවා කියලා Tamanට දැනනවා කියන එකයි දෙකක්. හැබැයි මේ දෙකේ ලොකු වෙනසකුත් තියෙනවා. කෝපේ වටිනවා කියන කෙනාට යන්නේ නමන්නේ මගක් නෑ දුක නැතිකරන්න කෝපේ වටිනවා කියන එක මට දැනෙනවා කියනකොට මගක් තියෙයි ඒ වටිනාකම තමන්ගේ ගලවලා දැම්ම හැකි. අයින් කෙරුව හැකි. එදාට දුකෙන් නිදහස් වෙනවා. ආන් ඒ ටිකයි මට මේ මුළු දේශනාව පුරාවදිම ඕගොල්ලන්ට වගේම සමස්ත මුළු ලෝකෙකටම දී ගන්න ඕන පණිවිඩය. ඉතින් මෙන්න මේ ටිකෙන් ඒකාන්තෙන් දුකෙන් මිදී ගන්න පුළුවන්. මේ දේශනාව අසුරු කරගෙන මේ ජීවිතයේදීම තමන්ගේ නිවීම හදාගන්න අම්මා මට පොඩි කාලේ කිව්වා වගේ දැනුත් මම මතක් කරනවා කොහොම හරි ඇස් දෙක පාද ගන්න කියලා අම්මට වගේ මේ ඉන්න අම්මලා තාත්තලා ඔක්කොට මතක් කරනවා ඇස් දෙක පාද ගන්න කියලා මන්නම් කොහොම හරි දක්ෂ වුණා ඇස් දෙක පාද ගන්න. ඔගොල්ලොත් කොහොම හරි ඇස් දෙක පාද ගන්න කියලා මතක් කරනවා. ඒ සඳහා අවිද්‍යාව නැමැති අන්ධකාරය දුරු කළා විද්‍යාව නැමැති ආලෝකය උපදවාගෙන S2 පාද ගන්න මේ දේශනාව හේතු පුනිස්සියම වේවා කියලා. හොඳයි එහෙනම් කල්පනා කරගන්න අද මේ දේශනාව තුළින් ජනිත වෙච්ච මේ සීලූම කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේ පින් උතුම්වත් මේ පින් උතුම්ගේ ගෙවල් දොර රැකී ආරක්ෂා දිස්ත්‍රාන්ත අධිග්‍රහිත වූ ඒ වගේම මේ ආරණ්‍ය ශ්‍රේෂ්ඨ අධිග්‍රහිත වූ ශාසන මම විස්තරකාරක සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසර වඩා වර්ධනය කරගන්න දිව්‍යත් පතර බෝධික මුතුන් වෙන සෙනසුත්වා කියන තැනින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝධියං කුසං